ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයන් අතර පවත්නා සියලු දෙනා විසින්ම මනා කොට අවබෝධ කළ යුතු ධර්මතා කොටාසයක් වශයෙන් දේශනා කොට වදාළ පරමාර්ථ ධර්මයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ ඒ අනුව අපේ පසුගිය දිනයේදී සාකච්ඡා කොට අවසන් කළේ මේ චිත්ත චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගයන් පිළිබඳව. එතකොට ඒ සම්ප්‍රයෝග කියලා අපි හැඳින්වුවේ ඒ ඒ චෛසික ධර්මයන් යෙදෙන සිත් කවරක්ද කියන එක සොයා ගැනීම තමයි චිත්ත චෛසික සම්ප්‍රයෝග කියලා අපි ඉගෙන ගත්තේ. ඒ අනුව අපි එක එක චෛසික ධර්මයක් කවර කවර සිත්වල යෙදෙනවද කියන එක අපි තේරුම් ගත්තා. ඉන් අනතුරුව අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ චිත්ත චෛසික ධර්මයන්ගේ සංග්‍රහ ණය පිළිබඳව. ඒතර සම්ප්‍රයෝග ණය 16ක් වශයෙන් අපි ඉගෙන ගත්තා. ඒ වගේම සංග්‍රහ ණය 33ක් දේශනා කරලා තියෙනවා. ඒතර සංග්‍රහ ණය කියලා හඳුන්වන්නේ යම්කිසි සිතක් අපි සඳහන් කළාම ඒ ඒ සිතක් තුළ චෛසික ධර්මයන් කෙතෙක් යෙදෙනවද කියන එක ඒ ඒ සිත්වල චෛසික ධර්ම කොතෙක් සංග්‍රහයට යනවාද කියන එකයි මේ චෛසික ධර්මයන්ගේ සංග්‍රහය තුලින් අපි ඉගෙන ගන්නෙ. ඒතර මූලික වශයෙන්ම අපි ඉගෙන ගන්නෙ මේ ලෝකෝත්තර සිත් පිළිබඳවයි ප්‍රථමයෙන්ම හදාරන්නේ. ඒතර මේ පින්නතුන්ට මතක ඇති ලෝකෝත්තර සිත් වශයෙන් අපි සිත් 8ක් පිළිබඳව ඉගෙන ගත්තා. ඒතරේ සිත් 8ම ධ්‍යාන වශයෙන් බෙදී යෑම තුල සිත් 40ක් බවට පත් වුණා. ඒතර මේ අභිධර්මාර්ථ සංග්‍රහයේදී මූලිකවම ප්‍රථමයෙන්ම උගන්වන්නේ මේ ලෝකෝත්තර සිත්වල චෛසික ධර්මයන්ගේ සංග්‍රහය පිළිබඳව. එතනදී දැන් මේ සිත් වල චෛසික ධර්මයන්ගේ සංග්‍රහය සොයාගන්න පහසු වීම පිණිස මේ සිත් කොටස් වලට බෙදනවා. එතකොට දැන් මේ ලෝකෝත්තර සිත් 40 ධ්‍යාන පහ වැඩි කිරීම වශයෙන් තමයි 40ක් බවට පත් වෙන්නේ. ඒ අනුව ප්‍රථම ධ්‍යාන සිත් 8ක්, ද්විතීය ධ්‍යාන සිත් 8ක්, තෘතීය ධ්‍යාන සිත් 8ක්, චතුර්ථ ධ්‍යාන සිත් 8ක් සහ පංචම ධානසෙත් 8ක් වශයෙන් තමයි ඒ 40 අපි ගණන් ගත්තේ. ඒතර දැන් අපි මතක් කරගන්න ඕන මේ ප්‍රථම ධානසෙත් 8 වශයෙන් දේශනා කළේ කුමක්ද කියලා. ඒතර ප්‍රථම ධානසෙත් 8 කියලා ඉගැන්වුවේ දැන් ප්‍රථම ධානයේ තුල අංග පහක් සඳහන් වෙනවා. කියන්නේ දැන් විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත පඨමඥාන සෝතාපන්න මග්ගසිත. ඒ වගේම විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකග්ගතා සහිත පඨමඥාන සකදාගාමි මග්ගසිත. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකග්ගතා සහිත පඨමඥාන අනාගාමි මග්ගසිත. වගේම විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකග්ගතා සහිත පඨමඥාන අරහත් මග්ගසිත. මේ විදිහටම ඵලසිතත් ආකාර හතරකින් යුක්ත වුණා. ඒ අනුව ප්‍රථම ධ්‍යාන සිත් 8ක් ඒ තුල සංග්‍රහ වෙනවා. ඒ වගේම තමයි ද්විතීය ධ්‍යාන සිත් 8ක්, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන සිත් 8ක් වශයෙන්ුත් යෙදෙනවා කියන එක අපි ඉගෙන ගත්තා. ඒතර දැන් චෛසික ධර්මයන්ගේ සංග්‍රහය ඉගෙන ගන්නකොට මේ ආකාර පහ යටතේ තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් ප්‍රථම ධ්‍යාන සිත් 8 තුල යෙදෙන චෛසික ධර්මයන් කොතෙක්ද? ඒ වගේම මේ ද්විතීය අධ්‍යාන සිත් 8 තුල යෙදෙන චෛසික ධර්මයන්. ඊළඟට තෘතීය අධ්‍යාන සිත් 8 තුල, චතුර්ථ අධ්‍යාන සිත් 8 තුල සහ පංචම අධ්‍යාන සිත් 8 තුල යෙදෙන චෛසික ධර්මයන් තමයි මේ යටතේ සංග්‍රහ කරලා තියෙන්නේ. එහෙම ඉගෙන ගන්න එක පහසුයි ගොඩක්ම. මොකද අපි දැන් සෝතාපන්න වශයෙන් සඳහන් වන මේ ප්‍රථම අධ්‍යාන සිත් 8 ඒ කියන්නේ ඒ තුල ද්විතීයි අධ්‍යාන පස්සේ අපි ඉගෙන ගන්නවා. නමුත් මේ ලෝකෝත්තර සිත් 8ම ප්‍රථම ධ්‍යාන සිත් 8ක් වශයෙන් බෙදෙනකොට ප්‍රථම ධ්‍යාන සිත් 8 තුල යෙදෙන ඡයස්සික සංග්‍රහය ඉගෙන ගත්තාම අනිකොත් සිත්වල යෙදෙන ඡයස්සික ධර්මයන්ගේ සංග්‍රහයත් අපි තේරුම් ගත්තා වෙනවා. ඉතින් මූලික වශයෙන්ම ඡයස්සික ධර්ම 52ක් අපි ඉගෙන ගත්තා. ඒතර මේ ලෝකෝත්තර සිත්වල චෛසික ධර්මයන්ගේ සංග්‍රහය ඉගෙන ගන්නකොට අපේ අකුසල චෛසික ධර්ම 14 අයින් කරන්න ඕන. ඒතර අපි ඒක ගණන් ගන්න තියෙන්නේ මේ මූලික වශයෙන්ම සෝබන වශයෙන් තියෙන චෛසික ධර්ම 25යි අන්‍ය සමාන චෛසික 13යි කියන මේ සිත් තමයි මේ සංග්‍රහය අපි ගණන් ගන්නෙ. ඉතින් ප්‍රථම අධ්‍යාන සිත් 8 තුල යෙදෙන චෛසික ධර්මයන් හැටියට පෙන්වන්නේ මූලික වශයෙන්ම අන්‍ය සමාන චෛසික ධර්ම 13ම යෙදෙනවා. ඊළඟට දැන් සෝබන වශයෙන් අපි ඉගෙන ගත්තා චෛසික ධර්මයන් 25ක්. ඒ 25 තුල අප්‍රමාණ්‍ය චෛසික ධර්ම දෙක අත්හරින්න වෙනවා. ඒතර අප්‍රමාණ්‍ය චෛසික හැටියට ඉගෙන ගත්තේ කරුණා සහ මුදිතා කියන චෛසික ධර්ම දෙක. ඒතර කරුණාව සහ මුදිතාව කියන මේ චෛසික ධර්ම දෙක ලෝකෝත්තර සිත්වල යෙදෙන්නේ නැහැ. කවරක් නිසාද කියන අපි එක ඉගෙන ගත්තා. මේ ලෝකෝත්තර සිත් වලින් අරමුණු කරන්නේ නිර්වාණය. නමුත් අප්‍රමාණ කියන මේ කරුණා මුදිතා කියන චෛසික ධර්මයන්ගෙන් අරමුණු කරන්නේ මේ සත්ව ප්‍රඥප්තියක් අරමුණු කරන්නේ. අන්න ඒ නිසා මේ ලෝකෝත්තර සිත්වල අප්‍රමාණ්‍යයන් යෙදෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒතර ලෝකෝත්තර සිත් දැන් ප්‍රථම ධානයසිත 8 තුල යෙදෙන්නේ අන්‍ය සමාන චෛසික ධර්ම 13යි අප්‍රමාණ්‍ය දෙක හැරුණාම ඉතිරි චෛසික ධර්ම 23ක් කියන මේ චෛසික ධර්ම 36 36 තමයි යෙදෙන්නේ. එතකොට 36 කියන්නේ අන්‍ය සමාන චෛසික ධර්ම 13යි ළඟට සෝබන චෛසික අතරින් 23යි. කියන මේ 36 තමයි ප්‍රථම ධානය ලෝකෝත්තර සිත් 8 තුල සංග්‍රහයට යන්නේ. ඒතර මෙතන මේ 36ක් කියලා කිව්වේ වැඩිම චෛසික ධර්ම කොටාසයක් තමයි යෙදෙන්නේ. ඒතර මෙන්න මේ 36 තමයි ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 තුල යෙදෙන්නේ. ඊළඟට ද්විතීය ධ්‍යාන සිත් 8. ඒ ද්විතීය ධ්‍යාන සිත් 8ත් මතක ඇති. කියන්නේ දැන් ප්‍රථම ධ්‍යාන සිත තුල තිබුණා විතක්කය. නමුත් මේ ද්විතීය ධ්‍යාන සිතට එනකොට විතක්කය එදෙන්නේ නැහැ. එතකොට අපි දෙවෙනි ධ්‍යානය නම් කරන්නේ විතක්ක දැන් විතක්කේ හැරුණාම විචාර පීතිසුඛ ඒකග්ගතා සහිත ද්විතීය ධ්‍යානය කියලා. අන්න යනු මේ වගේ ද්විතීය ධ්‍යාන සෝතාපන්න මග්ගසිත, සකදාගාමි මග්ගසිත, අනාගාමි මග්ගසිත, අරහත් මග්ගසිත ඒ වගේම ඵලසිත 4. ඒ අනුව ද්විතීය ධ්‍යානසිත 8ක් බවට පත් වෙනවා. ඉතින් මේවා සංග්‍රහ කරනකොට දැන් විතක්කය අයින් කරන්නට ඕන. ඒතර අන්‍ය සමාන චෛසික 13න් විතක්කය හැරුණාම ඉතිරි චෛසික ධර්ම 12යි සෝබන චෛසික ධර්ම අතරින් අන්‍ය මේ මුලින්ම අර අප්‍රමාණ්‍ය චෛසික ධර්ම දෙක හැරුණාම තියෙන චෛසික ධර්ම 23ක් නේ. ඒ 23ක් කියන චෛසික ධර්ම 35 තමයි මේ ද්විතීය ධානා ලෝකෝත්තර සිත් 8 තුල සංග්‍රහයට යන්නේ. මතකයි නේ. ඒ කියන්නේ විතක්කය හැරුණාම තියෙන අන්‍ය සමාන චෛසික ධර්ම 12යි අප්‍රමාණ චෛසික ධර්ම දෙක හැරුණකොට ඉතිරි චෛසික ධර්ම 23ත් කියන චෛසික ධර්ම 35 තමයි මේ ද්විතීය ධ්‍යාන සිත් තුල සංග්‍රහයට යන්නේ. ඊට මතක තියාගන්න ලේසි ප්‍රථම ධ්‍යාන සිත් වල යෙදුනේ චෛසික ධර්ම 36යි ඒකෙන් අඩු වෙන්නේ ද්විතිය ධ්‍යාන සිත්වලට යනකොට විතක්කය පමණයි. එතකොට සිත් ඒ කියන්නේ චෛස් එක ධර්ම 35යි එතෙන්නේ. ඊළඟට සාකච්ඡා කරන්නේ තෘතිය ධ්‍යාන සිත්වල. ඒ තෘතිය ධ්‍යාන සිත්වලට එනකොට මේ විතක්කයත් ਵਿਚාරයත් දෙකම අත්හරින්නට ඕන. මොකද අපි තුන්වෙනි ධ්‍යානෙ ඉගෙන ගත්තේ පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජානයේ වශයෙන්. තුරන්නේ පීති සුඛ ඒකග්ගතා සහිත තෘතිය අධ්‍යාන සෝතාපන්න මග්ගසිත. ඒ වගේම සකදාගාමි අනාගාමි අරහත් මග්ගසිත හතරයි ඵලසිත හතරයි වශයෙන් තමයි තෘතිය අධ්‍යානසිත 8ක් බවට පත්වන්නේ. ඒතර තෘතිය අධ්‍යානසිත 8 තුල චෛසික ධර්මයන් යෙදෙනකොට අන්‍ය සමාන චෛසික වලින් විතක්කයයි ਵਿਚාරයයි දෙකම අත්හරිනවා. ඒ දෙකම අත්හැරලා ඒ වගේම සෝබන චෛසික ධර්මයන්ගේ අප්‍රමාණ චෛසික දෙකත් අත්හැරලා ඉතිරි චෛසික 23යි ගණන් ගන්න. ඒතර ඒ සිත තුලේ දෙන චෛසික ධර්මයන් කොපමණ සංඛ්‍යාවක්ද වෙදෙන්නේ 34යි යෙදෙන්නේ. පැහැදිලිනේ. ඒ කියන්නේ 34 කියලා කිව්වේ විතක්කයයි ਵਿਚාරයයි හැරුණු කොට තියෙන අන්‍ය සමාන චෛසික ධර්ම 11යි ඉතිරි චෛසික ධර්ම සෝබන වලින් ගත්තාම තියෙන 23යි කියන මේ චෛසික ධර්ම 34 තමයි තෘතිය අධ්‍යාන ලෝකෝත්තර සිත් 8 තුල සංග්‍රහයට යන්නේ. ඊළඟට චතුර්ථ අධ්‍යාන සිත් 8. ඒ චතුර්ථ අධ්‍යාන සිත් 8 තුල සංග්‍රහයට එනකොට අපි චතුර්ථ අධ්‍යානය ඉගෙන ගත්තේ සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ අධ්‍යාන සිත වශයෙන්. ඒතර ඒ වගේම එතනත් ලෝකෝත්තර සිත් 8ක් සඳහන් වෙනවා. සුඛ ඒකග්ගතා සහිත චතුර්ථ ධ්‍යාන සෝතාපන්න මග්ගසිත සකදාගාමි මග්ගසිත අනාගාමි මග්ගසිත අරහත් මග්ගසිත මේ වගේම ඵලසිත හතරක්. ඒතර ඒහි චෛතසික ධර්මයන් යෙදෙනකොට මේ විතක්කයයි කියන්නේ විතක්කේ දෙන්නේ නැහැ, ਵਿਚාරයේ දෙන්නෙත් නැහැ, ප්‍රීතියේ දෙන්නෙත් නැහැ. අනේ තුනම හැරුණු කොට තියෙන ඉතිරි චෛතසික ධර්ම 10යි ළඟට සෝබන චෛසික ධර්මයන්ගේ තියෙන චෛසික ධර්ම 23යි අප්‍රමාණ දෙක හැරුණාම. ඒතොර ඒකේ චෛසික ධර්මයන් කීයක් යදෙනවද? අතන මේ 10යි මෙතන 23යි 33ක් සංග්‍රහ වෙනවා. ඒතොර චතුර්ථ ධානයේ දෙන්නේ චෛසික ධර්ම 33ක් පමණයි. ඒතොර දැන් මේක අපිට සඳහන් කරගන්න ලේසි මේ ධානසිත පිළිබඳව අපි ඉගෙනගෙන තියෙන නිසා. මොකද එක එක ධානයක් දියුණුවටපත් වෙනකොට අර විතක්කයෙන් කෙරෙන කාර්ය අවශ්‍ය වෙන්නේ නැහැ දෙවෙනි ධ්‍යානයට යනකොට. අන්න ඒ නිසා ඒ චෛසික ධර්මයෙන් තොරවයි දෙවෙනි ධ්‍යානසිත පහළ වෙන්නේ. ඒ අනුව චෛසික ධර්මයන්ගේ මේ සංග්‍රහය ගණන් ගන්නකොට මේ එක එක ධ්‍යානයක් කරා යනකොට අර මුලින් මුලින් තියෙන ධ්‍යානවල තියෙන චෛසික ධර්මයන් අතහැරලා අපි ගණන් ගන්න ඕන. එතකොට ඒක මතකයේ තියාගන්න පහසුයි. දැන් චතුර්ථ ධානයේ දෙන චෛසික ධර්ම 33ම ඒ සංඛ්‍යාවම තමයි පංචම ධාන සිත්වලත් දෙන්නේ. දැන් අපි පංචම ධාන සිත් ඉගෙන ගත්තේ උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධාන සිත වශයෙන්. ඒතර ඒ විදිහටම එතන ලෝකෝත්තර සිත් 8ක් බවටපත් වෙන්නේ. උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධාන සෝතාපන්න මග්ගසිත, සකදාගාමි මග්ගසිත, අනාගාමි මග්ගසිත, අරහත් මග්ගසිත කියන සිත් හතරයි ඵලසිත හතරයි. වෙනසකට තියෙන්නේ දැන් චතුර්ථ ධාන සිත්වල වේදනාව බවට පත් වෙන්නේ සෝමනස්ස වේදනාව. ඒ කියන්නේ සුඛ ඒකග්ගතා සහිත කියලා කිව්වේ. නමුත් පංචම ධාන සිත්වල තියෙන්නේ සෝමනස්ස වේදනාව නෙමෙයි උපේක්ෂා වේදනාව. ඒතර එහෙනම් අතන තියෙන අර සුඛය කියන එක අතහැරලා, ඒ කියන්නේ ප්‍රීතිය දෙන්නේ නැහැ. ඒක අතහැරලා අපි එතෙන්ට උපේක්ඛාව කියන චෛසික ධර්මයේ යෙදෙනවා. අන්න ඒ උපේක්ඛා වේදනාව විතරයි එතන වෙනසකට පත්වන්නේ. ඒ හැරුණකොට චතුර්ථ ධ්‍යාන සිත්වල යෙදෙන චෛසික ධර්ම 33මයි මේ පංචම ධ්‍යාන සිත් 8 තුල යෙදෙන්නේ ඒ සංඛ්‍යාවමයි. ඒතර දැන් මතකයේ තබා ගන්න ලේසි. ප්‍රථම ධ්‍යාන සිත් 8 තුල චෛසික ධර්ම 36ක් යෙදුනා. ද්විතිය අධ්‍යාන සිත් අට තුල චෛසික ධර්ම 35ක් යෙදුනා. ඊළඟට තෘතිය අධ්‍යාන සිත් අට තුල චෛසික ධර්ම 34ක් යෙදුනා. චතුර්ථ අධ්‍යාන සිත් අට තුල චෛසික ධර්ම 33ක් යෙදුනා. පංචම අධ්‍යාන සිත් අට තුලත් 33යි අර සෝමනස්සය අතහැරලා උපේක්ෂා වේදනාව වශයෙන් ඒක ගණන් ගන්නවා. අන්න එතකොට එතන තියෙනවා සංග්‍රහණය පහක් අපි දැන් ඉගෙන ගත්තානේ. මොකද ඔක්කොම චෛතසික වශයෙන් සංග්‍රහණ 33ක් තියෙනවා කියලා කිව්වා. මෙතන දැන් අපේ සංග්‍රහණය පහක් ඉගෙන ගත්තා. එපමණයි ලෝකෝත්තර සිත් 40 සංග්‍රහණය. ඒතර ලේසියනේ මතක තබා ගන්න. ඒ කියන්නේ දැන් අපි සිත් ගැන හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ සිත්වල ස්වභාවයන් ගැන ඉගෙනගෙන තියෙනවා. ඊළඟට ඡයසික සම්ප්‍රයෝගය ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා සංග්‍රහණය තුල ඉගෙන ගන්න දෙයක් නැහැනේ. ඒ කියන්නේ කචුට්ටක් කල්පනා කරන්න විතරයි තියෙන්නේ. ඒතර පැහැදිලි වෙනවා දැන් අර ප්‍රථම ධ්‍යාන සිත්වල විතක්කය යෙදුනට දෙවෙනි ධ්‍යාන සිත්වල විතක්කේ නොයෙදෙන්නේ කවර හේතුවක් නිසාද කියන එක අපි දන්නවා. න්‍යායාත්මක වශයෙන්. අන්න ඒ නිසා තමයි මේ සිත් 40ෙම මේ මේ එක එක සිතක් ගානේ කටපාඩම් කරන්න අවශ්‍ය නැත්තේ. අපි න්‍යාය දන්නවා. ඒ නිසා තමයි ප්‍රථම අධ්‍යානසෙත් 8ම එකට එකතු කරලා ඒ තුල සංග්‍රහණය කියනකොට දන්නවා මේකයි කියලා. එතන දෙවෙනි ධානසෙත් 8ම එකතු කරලා ඒ තුල සංග්‍රහණය ඉගෙන ගත්තා. අන්න ඒ ආකාරයෙන්ම තමයි ඉදිරියටත් සංග්‍රහණය ඉගෙන ගන්න. ඒ නිසා ඒක හරි පහසුයි. ඉතින් ඒක එපමණයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ දැන් ලෝකෝත්තර සිත් 8න් පස්සේ තියෙන්නේ මහග්ගත සිත්නේ. අපි මහග්ගත සිත් වලින් අනතුරුවයි ලෝකෝත්තර සිත් ඉගෙන ගත්තේ. ඒතර මහග්ගත සිත් කියලා අපි ඉගෙන ගත්තේ රූපවචර ධ්‍යාන 15යි අරූපවචර ධ්‍යාන සිත් 12 එකට එකතු කරලා ඒවට පොදුවේ අපි භාවිත කළේ මහග්ගත සිත් 27 කියලා. ඉතින් මහග්ගත සිත් 27ත් අපි අර ආකාරයෙන්ම කොටස් වලට බෙදෙනවා. ඒ කියන්නේ දැන් මේවත් මේ ධ්‍යානයන්ගේ බෙදී යෑම තුල තමයි මේ සිත් නම් කරලා තියෙන්නේ. ප්‍රථම ධ්‍යානාදී වශයෙන්. එතකොට මේ ලෝකෝත්තර සිත් හැරුණකොට තියෙන මේ මහග්ගත සිත් 27 තුල ප්‍රථම ධ්‍යාන සිත් තුනක් තියෙනවා. මතකයිනේ ප්‍රථම ධ්‍යාන සිත් තුනක් කියලා කිව්වේ. දැන් රූපවචර සිත් 15 අපි ඉගෙන ගත්තේ මතකයි පළවෙනි සිත විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන සිත ඒ සිතම විපාක ක්‍රියා වශයෙන් තුනක් බවට පත් වුණා. ඒතර එතන තියෙනවා ප්‍රථම අධ්‍යාන සිත තුනක් තියෙනවා. ද්විතිය අධ්‍යාන සිතත් ඒ වගේම කුසල විපාක ක්‍රියා වශයෙන් කොටස් තුනකට බෙදුවා. අන්න එතනක් තියෙනවා ද්විතිය අධ්‍යාන සිත තුනක් තියෙනවා. තෘතිය ධ්‍යාන සිතත් ඒ වගේම කුසල විපාක ක්‍රියා වශයෙන් බෙදලා සිත් තුනක් තියෙනවා. චතුර්ථ ධ්‍යාන සිතොත් ඒ වගේම තුනක් තියෙනවා. පංචම ධ්‍යාන සිත් දැන් රූපවචර සිත් වල තියෙන පංචම ධ්‍යාන සිත් තුන උපේක්ඛා සහගතයි. ඊළඟට අපි ඉගෙන ගත්ත ලෝ මේ අරූපවචර සිත් 12. ඒ අරූපවචර සිත් 12 වේදනා වශයෙන් කියනවා නම් ඒ ඔක්කොම පංචම ධානසෙත් වේදනා වශයෙන් නම් උපේක්ඛා සහගතයි. එතකොට අර අතනින් කතා කරපු රූපවචර සිත් වල තියෙන පංචම ධ්‍යාන සිත් තුනයි අරූපවචර සිත් 12 කියන මේ සිත් 15ම අපි ගණන් ගන්නේ උපේක්ඛා සහගත සිත් වශයෙන්. මීට පෙරත් අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මතකයි. අන්න ඒ අනුව තමයි මේ වගේත් අපේ චෛතසික සංග්‍රහය හොයන්නේ. මෙහිදී දත යුතු කාරණාව තමයි ලෝකෝත්තර සිත්වල අප්‍රමාණ්‍ය දෙක යෙදුන්නේ නැහැ. නමුත් මහග්ගත සිත්වල අප්‍රමාණ චෛසික යෙදෙනවා. හැබැයි විරති චෛසික යෙදෙන්නේ නැහැ. දැන් අපි විරති චෛසික යෙදෙන්නේ කවරක් නිසාද කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. දැන් සීලාදී ගුණධර්මයන් පූර්ණය කරනකොට යම්කිසි කෙනෙක් ඒ සීලාදී කුසල ධර්මයන් රැස් කරනකොට තමයි ඒ ඒ අකුසලයෙන් වළක්වමින් මේ විරතේ පහළ වෙන්නේ කියලා. නමුත් මේ කුසල් වශයෙන් සහ විපාක වශයෙන් සහ ක්‍රියා වශයෙන් සාකච්ඡා කරපු මේ මහග්ගත සිත්වල තියෙන්නේ ධ්‍යාන සිත් තියෙන්නේ. ඒතරේ ධ්‍යාන සිත් පහළ වෙන්නේම මේ සමාධියේ ඵලයක් හැටියට. ඒතර එතන සිද්ධ වෙන්නේ සීලයේ කෘත්‍යයක් නෙවෙයි සමාධියේ කෘත්‍යයක් සිදු වෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ මහග්ගත සිත්වල විරති චෛසික ධර්ම යෙදෙන්නේ නැත්තේ. එතකොට මේ වගේ සංග්‍රහණය හොයනකොට මතක තියාගන්න ඕන දේ තමයි විරති චෛසික ධර්ම තුන අතහැරලා තමයි මේකේ චෛසික සංග්‍රහය අපි ඉගෙන ගන්න. ඒතර පහසුයි. ඒතර දැන් ඉගෙන ගන්නෙත් අර ආකාරයෙන්මයි. දැන් ප්‍රථම ධානය සිත් තුන. ඒතර ප්‍රථම ධානය සිත් තුනේ පහළ වෙන චෛසික ධර්ම තමයි අන්‍ය සමාන චෛසික ධර්ම 13ම පහළ වෙනවා. අන්‍ය සමාන චෛසික ධර්ම 13 13ම පහළ වෙනවා. ඒ වගේම සෝබන චෛසික ධර්ම අතරින් විරති චෛසික ධර්ම 3 අතහැරලා ඉතිරි චෛසික ධර්ම 22 ගණන් ගන්නවා. උතර එතන 22යි අතන 13යි 35ක් නේ. 35යිනේ. ඒතර එතන 35ක් යෙදෙනවා. නමුත් මතක තබාගත යුතුයි මේ 35 හැම වෙලෙම එකම සිතක යෙදෙන්නේ නැහැ. දැන් යෙදෙතොත් දැන් මෙතන කියලා දෙන්නේ යෙදී හැකි වැඩිම සිත් චෛසික සංඛ්‍යාව තමයි 35ක් කියලා කියන්නේ. නමුත් 35ම එකවර යෙදෙනවද? යෙදෙන්නේ නැහැ. මොකද යෙදෙන්නේ හේතුවක් නැහැ. හේතුව තමයි දැන් කරුණාව හටගන්නේ දුක්ඛිත සත්වයන් අරමුණු කරගෙන කරුණා ධානය වඩනකොට කරුණාව උපදිනවා. ඊළඟට සුඛිත සත්වයන් අරමුණු කරගෙන ධානය වඩනකොට එතන වැඩෙන්නේ මුදිතාව. එහෙනම් මේ දෙක එක සිතක් තුළ වැඩෙන්න හේතුවක් නැහැ. ඒ වගේම තමයි කරුණා මුදිතා කියන චෛසික ධර්ම දෙක නැතුවත් මේ සිත් පහළ වෙනවා. මොකද අපි හැම වෙලේම දැන් හැම කෙනෙක්ම කර්මස්ථානයක් හැටියට වඩනකොට ප්‍රථම ධානයේ උපදවන්නේ කරුණාවයි මුදිතාවයි අරමුණු කරගෙන නෙවෙයි. තවත් ඒ සඳහා බොහෝ කර්මස්ථාන තියෙනවා. දැන් දස කසින ආදී වශයෙන් අපි බොහෝ ඉගෙනගෙන තියෙනවා ඒවට උපනිශ්‍රේවන ආරම්මණයන්. ඒතර බොහෝ පිරිස් ද යම් කෙනෙක් පඨවි ධාතුව අරමුණු කරගෙන ප්‍රථම අධ්‍යානෙ උපදවනවා නම් අන්න එයාගේ ඒ ප්‍රථම අධ්‍යාන සිත තුළ මේ කරුණා මුදිතා කියන චෛසික ධර්ම දෙකේ දෙන්නේ නැහැ. එහෙනම් එයාගේ సంతානය තුළ පහළවන ප්‍රථම අධ්‍යාන සිතේ දෙන්නේ චෛසික ධර්ම 33ක් පමණයි. 33ක් කියලා කිව්වේ අන්‍ය සමාන චෛසික ධර්ම 13යි. ඊළඟට එයාගේ සිත තුළ අර කතා කරපු මේ කරුණා මුදිතා කියන චෛසික ධර්මය යෙදিলা නැහැ. ඒ වගේම විරති චෛසික ධර්මය යෙදිලත් නැහැ. ඒතරේ ඒ පහම අයින් වෙනවා. එතන එතන තියෙන 20යි අන්‍ය සමාන චෛසික 13යි කියන 33 පමණයි යෙදෙන්නේ. එතකොට මෙදි මෙහිදී තේරුම් ගත යුතු කාරණාව තමයි යෙදෙතොත් යෙදී හැකි වැඩිම චෛතසික ධර්ම සංඛ්‍යාව තමයි 35ක් කියලා කියන්නේ. ඒ 35 තුලත් එකවර යෙදී හැකි වැඩිම චෛතසික ධර්ම සංඛ්‍යාව තමයි 34ක්. ඒ තමයි එක්කෝ එයා කරුණාව අරමුණු කරගෙන ධ්‍යානය උපදනකොට කරුණාවත් එක්ක 34ක් යෙදෙනවා. මුදිතාව අරමුණු කරගෙන යෙදෙනකොට කරුණාවේ දෙන්නේ නැහැ මුදිතාවත් එක්ක 34ක් යෙදෙනවා. 35ක් කොහොමවත් යෙදෙන්නේ නැහැ. නමුත් කරුණාවයි මුදිතාවයි වඩන්නේ නැතිව වෙනත් ආරම්මණයක් උපනිශ්‍රය කරගෙන ප්‍රථම ධ්‍යානෙ උපදවනවා නම් ඒ ලැබෙන්නේ 33 පමණයි. ඒ කියන්නේ අප්‍රමාණ්‍ය 2යි විරති 3යි පහම අතහැරලා ඉතිරි චෛසික ධර්ම 20යි අන්‍ය සමාන චෛසික ධර්ම 13යි කියන 33 පමණයි යෙදෙන්නේ. අන්න ඒක මතක තියාගන්නට ඕන මූලික වශයෙන්ම. දැන් ඉතින් ඒ කාරණාව තේරුම් ගත්තාම ඉතිරි ඒ වගේ හරි පහසුයි. දැන් දෙවෙනි ධ්‍යාන සිත දෙවෙනි ධ්‍යාන සිත් තුනක් තියෙනවානේ. ඒ ධ්‍යා දෙවෙනි ධ්‍යාන සිත් තුනේ චෛසික ධර්මයේ දෙනකොට ඒ තුල අඩු වෙන්නේ විතක්කේ විතරයි. විතක්කේ අත්හරින්න ඕන. කවරක් නිසාද? දෙවෙනි ධ්‍යානයේ තුල අඩංගු වෙන්නේ විචාර, පීති සුඛ, ඒකග්ගතා සහිත ද්විතිය ඥානය. එහෙනම් අන්‍ය සමාන චෛසික ධර්ම 13න් විතක්කය අතහැරුණකොට තියෙන චෛසික ධර්ම 12යි ඊළඟට විරති චෛසික ධර්ම තුන අතහැරලා ඉතිරි සෝබන චෛසික ධර්ම 22යි නේ 22යි ඔව් 22 ඒ 22යි අතන 12යි කියන මේ චෛසික ධර්ම 34 තමයි මේ ද්විතිය අධ්‍යාන සිතේ යෙදෙන්නේ එතකොට 34ත් අර ආකාරයෙන්ම තේරුම් ගන්න ඕන. ඒ 34 කියන්නේ යෙදිය හැකි වැඩිම චෛසික ධර්ම. ඒ යෙදෙන්නේ අර කරුණා මුදිතා උපද්දවනකොට විතරයි. මන්නේ යනුව තේරුම් ගන්න ඕන. එතන මේකේ යෙදෙන්නේ චෛසික ධර්ම 34යි. ඊළඟ තුන්වෙනි ධ්‍යාන සිත් තුනක් තියෙනවා. ඒ තුන්වෙනි ධ්‍යානයට එනකොට විතක්ක ਵਿਚාර දෙකම අත්හරින්නට ඕන. විතක්ක ਵਿਚාර දෙකම අතහැරලා ඉදිරියට තියෙන පීතිසුඛ එකග්ගතා සහිත තෘතිය ධානාසිත වශයෙන් තමයි ඉගෙන ගත්තේ. ඒතර අන්‍ය සමාන චෛසික ධර්ම 13න් විතක්ක ਵਿਚාර කියන චෛසික ධර්ම දෙකම අතහැරලා ඉතිරි චෛසික ධර්ම 11යි ඊළඟට සෝබන චෛසික ධර්මයන්ගෙන් විරිති තුන අතහැරලා තියෙන චෛසික ධර්ම 22යි කියන 22යි 11යි 33යි නේ අන්නේ 33 තමයි මේ තුන්වෙනි ධ්‍යාන සිත තුළ යෙදෙන්නේ ඒ 33 කියන්නේ වැඩිම සංඛ්‍යාව අර කරුණාමොදිතා වඩන අවස්ථාවේ විතරයි ඒවා යෙදෙන්නේ. එහෙම නැති වුණොත් ඒව අතහැරලා අපි ගණන් ගන්නට ඕන. ඊළඟට තියෙන්නේ චතුර්ථ ධ්‍යාන. චතුර්ථ ධ්‍යාන සිත් වලට එනකොට එතන තියෙන සුඛ ඒකග්ගතා සහිත චතුර්ථ ධ්‍යානය. එහෙනම් අන්‍ය සමාන චෛසික ධර්ම 13න් විතක්ක, විචාර, පීත කියන චෛසික ධර්ම තුනම අතහැරලා ඉතිරි චෛසික 10යි සෝබන චෛසික ධර්මයන්ගෙන් තියෙන අර විරති තුන අතහැරලා තියෙන 22යි කියන මේ ඔක්කොම ඒතර 32යි. මේ චෛසික ධර්ම 32 තමයි එතකොට චතුර්ථ ධානය සිත්වල යෙදෙන්නේ. චතුර්ථ ධානය සිත් 3යි එතන තියෙන්නේ. ඊළඟට පංචම ධානය සිත් 15ක් තියෙනවා. මතකයිනේ 15ක් කිව්වේ අරූපවචර ධානය සිත් 12මත් අයිති වෙනවා. ඊළඟට රූපවචර පංචම ධානය සිත් 3යි කියන මේ 15 තමයි මෙතන ගණන් ගන්න එකවරම. මෙහිදී මතක තියාගන්නට ඕන දෙයක් තමයි පංචම ධානය සිත් උපේක්ෂා සහගත බැවින් ප්‍රීතිය අතහරිනවා. ප්‍රීතිය දෙන්නේ නැහනේ කොහොමත්. ඊළඟට මේවා තුල අර විරති තුනත් අතහරිනවා වගේම කරුණා මුදිතා කියන අප්‍රමාණ දෙකත් අතහරිනවා. මොකද මේ උපේක්ෂා සහගත සිත තුළ කරුණා මුදිතා පහළ වෙන්නේ නැහැ. මොකද කරුණාව පහළ වෙන්නේ දුක්ඛිත සත්වේ නරමුණු කරගෙන. මුදිතාව පහළ වෙන්නේ සුඛිත සත්වේ නරමුණු කරගෙන. නමුත් මේ උපේක්ඛා සහගත සිත කියන්නේ මධ්‍යස්ථ සිතක්. අන්න ඒ නිසා ඒ උපේක්ඛා සහගත සිතේ කිනම් අවස්ථාවකවත් කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ. ඒතර කරුණා මුදිතා යෙදෙන්නේත් නැහැ. විරති චෛසික ධර්ම යෙදෙන්නෙත් නැහැ. ඒ පහම අතහරිනවා. එහෙනම් සෝබන චෛසික අතරින් යෙදෙන චෛසික ධර්ම 20ක් පමණයි. ඊළඟට අන්‍ය සමාන චෛසික ධර්ම අතරින් විතක්ක, විචාර, ප්‍රීති කියන චෛසික ධර්ම තුනත් අතහැරලා තියෙන ඉතිරි චෛසික ධර්ම 10යි, අතන 20යි. කියන්නේ සෝබන චෛසික ධර්ම 20යි කියන චෛසික ධර්ම 30 පමණයි මේ පංචම අධ්‍යානසෙත් 15 යෙදෙන්නේ. පැහැදිලි වුණාද? ඒ කියන්නේ පංච මධ්‍යාන සිත් 15 යෙදෙන්නේ අන්‍ය සමාන චෛසික ධර්ම වලින් තියෙන විතක්ක, ਵਿਚාර, ප්‍රීත කියන චෛසික ධර්ම තුන හැරුණකොට තියෙන ඉතිරි චෛසික ධර්ම 10යි සෝබන චෛසික 25 තුල තියෙන අප්‍රමාණ දෙකයි විරති තුනයි හැරුණකොට ඉතිරි චෛසික 20යි කියන මේ 30 තමයි යෙදෙන්නේ. ඒක පැහැදිලි. ඒතරන්නේ ඒ සංග්‍රහණය පහ තමයි මේ මහග්ගත සිත්වල තියෙන සංග්‍රහණය. ඒතර මතකයි දැන් ප්‍රථම ධ්‍යාන සිත් තුන තුල චෛසික ධර්ම 35ක් යෙදෙනවා වැඩිම. ඊළඟට ද්විතිය ධ්‍යාන සිත් තුන තුල 34ක් යෙදෙනවා. තෘතිය ධ්‍යාන සිත් තුන තුල 33ක් නේ 33ක් යෙදෙනවා. ඊළඟ එකේ 32ක් යෙදෙනවා. පංචම ධ්‍යාන සිත් 15 30ක් යෙදෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි මහග්ගත සිත්වල සංග්‍රහණය දේශනා කරලා තියෙන්නේ. ඊළඟට උගන්වන්නේ සෝබන සිත්වල. දැන් අපි සෝබන සිත් සියල්ල ඉගෙන ගත්තා සිත් 24ක්. ඒ සෝබන සිත් 24 ඉගෙන ගත්තේ කුසල විපාක ක්‍රියා වශයෙන් තමයි ආකාර තුනක් යටතේ ඉගෙන ගත්තේ. ඒතර මේ සිත්වල සම්ප්‍රයෝගණය කියන්නේ සංග්‍රහණය ඉගෙන ගන්නකොට මේවත් මේ මතක තබා ගැනීමේ පහසුව පිණිස කොටස් වලට බෙදලයි නම් කරගන්නේ. ඒ කියන්නේ දැන් කුසල් සිත් 8ක් ඉගෙන ගත්තානේ. ඒ කුසල් සිත් 8 කොටස් 4කට බෙදෙනවා. ඒ කියන්නේ පළවෙනි සිත් දෙක මතකයි. පළවෙනි සිත් දෙක කියලා කිව්වේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරක සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරක සිත අන්න ඒ සිත් දෙක හඳුන්වනවා පළමු යුගලය කියලා පළමු දුක කියලා හඳුන්වන පළවෙනි දෙක ඊළඟට තියෙනවා තවත් ඒ වගේම යුගලයක් ඒ කියන්නේ දෙවෙනි යුගලයේ හැටියට ඉගෙන ගත්තේ සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සංකාරක සිතයි සසංකාරක සිතයි එතන දෙවෙනි යුගලය තුන්වෙනි යුගලයේ හැටියට ඉගෙන ගන්න උපේක්ඛා සහගත කියන්නේ ඥාන සංපයුක්ත අසංකාරක සිතයි සසංකාරක සිතයි. ඒක තුන්වෙනි යුගලය. හතරවෙනි යුගලයේ හැටියට උගන්වන්නේ උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරක සිතයි සසංකාරක සිතයි. අනේ යනුව තමයි විපාක සිත්වලත් ක්‍රියා සිත්වලත් යුගල වශයෙන් බෙදෙන්නේ. එතකොට දැන් ලෝකෝත්තර සිත්වලදී අප්‍රමාණ්‍ය චෛසික ධර්ම දෙක අතහැරලායි චෛසික සංග්‍රහය ඉගෙන ගත්තේ. ඊළඟට මහග්ගත සිත්වල විරත චෛසික ධර්ම තුන අතහැරලායි සංග්‍රහණය ඉගෙන ගත්තේ. නමුත් මේ ලෝකෝත් මේ මහග්ගත කියන්නේ මහා විපාක වශයෙන් සහ මහා ක්‍රියා වශයෙන් සහ මහා කුසල් වශයෙන් ඉගෙන ගන්න මේ සිත් වල චෛසික ධර්මයන් ඉගෙන ගන්නකොට අතහරින්නේ නැහැ එකක්වත්. කියන්නේ 38ම යෙදෙනවා. 38 කියලා කිව්වේ අන්‍ය සමාන චෛසික ධර්ම 13යි ඊළඟට සෝබන චෛසික ධර්ම 25යි කියන මේ 38ම සංග්‍රහ වෙනවා. එතකොට දැන් පළවෙනි යුගලය හැටියට තියෙන සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙකේ මේ චෛසික ධර්ම 38ම සංග්‍රහ වෙනවා. 38ම සංග්‍රහ වුණාට එකවර මේ 38ම එකක් එක සිතක් තුළ යෙදෙන්නේ නැහැ. කවරක් නිසාද? අපි ඉගෙනගෙන තියෙනවා විරති චෛසික ධර්ම යෙදෙන්නේ යම්කිසි සීලයේ සීලයක් සමාදන් වෙනකොට ඒ ඒ අකුසලයන්ගෙන් වැළෙන වැළකෙනකොට තමයි විරතීන් පහළ වෙන්නේ. ඊළඟට අප්‍රමාඤ්ඤා හැටියට ඉගෙන ගත්ත කරුණාමුදිතා පහළ වෙන්නේ ඒ ඒ සත්ව කොට්ටාසයන් අරමුණු කරනකොට. ඒතර අපේ දැන් අපි දැන් මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය කරනවා. ඒතර දැන් මේ වෙලාවේ අප තුල පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ කුසල් සිත් අට අතරින් එකක්නේ පහළ වෙන්නේ. නේ එකක් පහළ වෙන්නේ. ඒතර මේ චෛසික ධර්ම 38ම යෙදෙනවද දැන් අපේ? නැහැ හේතුවක් නැහැනේ. ඇයි මේ වෙලාවේ අපේ සීලයකින් වැළකීමක් සිද්ධ වෙන්නේ? නැහැ. ඒ නිසා මේ වෙලාවේ අපේ පහළ වෙන කුසල් සිත තුළ විරති චෛසික ධර්ම තුන යෙදෙන්නේ නැහැ. පැහැදිලිනේ. ඒ වගේම අපි මේ වෙලාවේ දුක්ඛිත සත්වයන් අරමුණු කරගෙන කරුණා වඩන්නේ නැහැ. ඊළඟට සුවපත් සත්වයන් අරමුණු කරගෙන මුදිතා වඩන්නේත් නැහැ. එහෙනම් මේ වෙලාවේ පහම අතහරිනවානේ. එහෙනම් මේ වෙලාවේ එහෙනම් යෙදෙන්න යෙදෙන්නේ චෛසික ධර්ම කීයක්ද? 15 වෙනි කුසල්සිතේ. 33යි යෙදෙන්නේ. පැහැදිලිනේ. එහෙනම් අපේ මේ දන් දෙනකොට සීල් يعني සීලයක් ආරක්ෂා කරන්න නැතුව මේ දානය පූජා කරනකොට මේ වගේ බණ අහනකොට මල් පූජා කරනකොට තවත් ආදී නොයෙකුත් කුසල ධර්මයන් සිදු කරනකොට ඒ කුසල් සිතේ යෙදී හැකේ අවම චෛසික ධර්ම සංඛ්‍යාව තමයි 33ක් කියලා දේශනා කරන්නේ. නමුත් අප තුල පහළ විය හැකි කුසල් සිත්වල යෙදෙන්න පුළුවන් වැඩිම චෛසික ධර්ම සංඛ්‍යාව කීයද? 34යි. දැන් 38ක් එදුණට 34යි දෙන්න පුළුවන්. හේතුව තමයි කිනම් අවස්ථාවකවත් විරති තුන එකවර යෙදෙන්නේ නැහනේ. හේතුව තමයි සම්මා වාචාව යෙදෙනකොට සම්මා කම්මන්ත සම්මාජීව යෙදෙන හේතුවක් නැහැ. ඒ වෙලාවේ කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ. එතකොට සෙත් චෛසික ධර්ම හතරක්ම අතහැරෙනවා. එහෙනම් හිතන්න දැන් ඔයත් කරුණාව උපද්දවනවා කියලා. අන්න කරුණාව උපද්දවනකොට නම් 34ක් යෙදෙනවා. ඒ 34 තමයි අන්‍ය සමාන 13යි ඊළඟට සෝබන වශයෙන් තියෙන විරිති තුන අතහැරලා ඊළඟට කරුණාවත් අතහැරලා තියෙන මුදිතාව. ඒ කියන්නේ මුදිතාව උපදින මුදිතාව කියන 34යි යෙදෙන්නේ. එහෙනම් මතක තබා ගත යුතු දෙයක් තමයි අප්‍රමඤ්ඤා චෛසික ධර්ම සහ විරති යෙදෙන අවස්ථාවන් තුල විරති යෙදෙන අවස්ථාවන් තුල අප්‍රමඤ්ඤා චෛසික ධර්ම යෙදෙන්නේ නැහැ. අප්‍රමඤ්ඤා චෛසික ධර්මයන් යෙදෙන අවස්ථාව තුලත් මේ චෛසික ධර්ම දෙකම එකවර යෙදෙන්නේ නැහැ. එකවර එකක් පමණයි යෙදෙන්නේ. තවත් ඒක ලේසියෙන්ම මතක තියාගන්න හැකි ක්‍රමයක් තමයි මේ චෛසික ධර්ම පහම. කියන අප්‍රමඤ්ඤා චෛසික ධර්ම දෙකයි විරති චෛසික ධර්ම තුනයි කියන මේ පහ අතරින් යම් අවස්ථාවක එකක් යෙදෙනවද? එකක් යෙදෙනකොට අනිත් හතර යෙදෙන්නේ නැහැ. අන්න ඒ අනුව මතක තියාගන්න. මේ ප්‍රථම යුගලය තුල යෙදී සංග්‍රහ කරලා තියෙනවා චෛසික ධර්ම 38ක්. ඒ හේතුව තමයි ඒ ඒ කුසල් කරනකොට යෙදෙන්න පුළුවන්. නමුත් යෙදී හැකි වැඩිම චෛසික ධර්ම සංඛ්‍යාව 34යි. යෙදී හැකි අඩුම චෛසික ධර්ම සංඛ්‍යාව 33යි. ඒක පැහැදිලිනේ. පැහැදිලිනේ ඒකනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කුසලයක් උපද්දවනකොට 33යි දෙන්නේ. යම් කෙනෙක් කරුණාව පද්දවනකොට අන්න කරුණාව කියන චෛසික ධර්මයේ දෙනවා. ඒතර 34ක් බවට පත් වෙනවා. නමුත් ඒ වෙලාවේ මුදිතාව වඩන්නෙත් නැහැ, විරිතුණෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි 34ක් කියලා කිව්වේ. අන්න ඒ අනුව අපි කල්පනා කරලා මේක තේරුම් ගන්න උත්සාහයක් දරන්නට අවශ්‍යයි. ඊළඟට දෙවෙනි යුගලය. දෙවෙනි යුගලයේ හැටියට ඉගෙන ගත්තේ සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සංකාරක සිතයි සසංකාරක සිතයි. ඉතින් මෙහිදී අපි මුලින්ම සිත් ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා ඥාන විප්පයුත්ත සිත්වල ප්‍රඥාව යෙදෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඥාන විප්පයුත්ත කියලා හඳුන්වන්නේ. එහෙනම් මේ සිත්වල චෛසික ධර්මයන් යෙදෙනකොට යෙදෙන්නේ අන්න සමාන චෛසික ධර්ම 13යි ප්‍රඥාව හැරුණකොට ඉතිරි චෛසික ධර්ම 24යි. ඒ අනුව මේ කියන්නේ දෙවෙනි යුගයේ තුල යෙදී හැකි වැඩිම චෛසික ධර්ම සංඛ්‍යාව 37යි. පැහැදිලිනේ 37ත් එකවර යෙදෙන්නේ නැහැ. අර මුලින් ඉගෙනගත් න්‍යායට අනුරූපීවමයි යෙදෙන්නේ. එතකොට දෙවෙනි යුගලයේදී ඉන්නේ චෛසික ධර්ම 37යි. ඒක ඥාන විප්‍රයුක්ත සිතක් නිසා. ප්‍රඥාව අතහරිනවා. ඊළඟට තුන්වෙනි යුගලය. තුන්වෙනි යුගලයේ හැටියට ඉගෙන ගත්තේ උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංකාරක සිතයි සසංකාරක සිතයි. ඊතර උපේක්ඛා සහගත යම් කිසි සිතක් පහළ වෙනවා නම් එතන එක චෛසික ධර්මයක් අත්හරිනවා. මතකයි සෝමනාස සහගත සිත්වල ප්‍රීතිය යෙදෙනවා. නමුත් උපේක්ඛා සහගත සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එහෙනම් අන්‍ය සමාන චෛසික ධර්ම 13න් ප්‍රීතිය අතහැරලා ඉතිරි චෛසික ධර්ම 12යි. ඊළඟට සෝමන චෛසික ධර්මයන්ගේ චෛසික ධර්ම 25ම යෙදෙනවා. ඒතර එතන 25 යතන 12යි කියන චෛසික ධර්ම 37ක් යෙදෙනවා තුන්වෙනි යුගලයේ තුලත්. ඒතර ඒකේ අතහරින්න තියෙන්නේ ප්‍රීතිය පමණයි. ප්‍රීතිය අතහරින්න කවර හේතුවක් නිසාද? මේ සිත් උපේක්ඛා සහගත නිසා. ඒක පැහැදිලි. ඊළඟට හතරවෙනි යුගලය. හතරවෙනි යුගලයේ හැටියට ඉගෙන ගත්තේ උපේක්ඛා සහගත ඥාන විප්පයුත් සංකාරක සිතයි සසංකාරක සිතයි. එහෙනම් මෙතනදිත් අපේ චෛසික ධර්ම දෙකක් අතහරින්න වෙනවා. ඒ තමයි මේ සිත් උපේක්ඛා සහගත නිසා ප්‍රීතිය අතහරිනවා ඥාන විප්පයුත් සිතක් නිසා ප්‍රඥාව අතහරිනවා. එහෙනම් යෙදෙන්නේ කීයක්ද? දැන් ඉස්සල සිත යෙදුනේ 37යි මේක යෙදෙන්නේ 36යි. ඒ 36 කුමක්ද? 36 වෙන්නේ අන්‍ය සමාන චෛසික ධර්ම අතරින් ප්‍රීතිය හැරුණකොට තියෙන චෛසික ධර්ම 12යි. ඊළඟට සෝබන චෛසික ධර්මයන්ගේ ප්‍රඥාව අතහරින්න වෙනවා. ඥාන විප්‍රයුක්ත නිසා ප්‍රඥාව හැරෙනකොට ඉතිරි චෛසික ධර්ම 24යි කියන මේ චෛසික ධර්ම 36 නේ 36 37 නේ 37 තමයි හතරවෙනි යුගලය තුල තියෙන්නේ නේ 37 නේ 36 නේ. ඒ කියන්නේ අතන අපි අතහරින ප්‍රීතියයි ඥානයත් දෙකම අතහරිනවා. අන්න ඒ අනුව තමයි ඒකේ සංග්‍රහය තියෙන්නේ. අන්න ඒ ආකාරයෙන් තමයි කුසල් සිත් 8 සංග්‍රහණය දේශනා කරලා තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැනේ. ඒක පැහැදිලිනේ. කියන්නේ ඒක පැහැදිලි. අපි අර මේ යුගල වශයෙන් අර ගත්තාම මතක තියාගන්න තියෙන්නේ ක්‍රම කීපයයි. ඒ තමයි මේ වාගේ සංග්‍රහ වෙනවා චෛසික ධර්ම 38ම. නමුත් යෙදිතොත් යෙදෙන්නේ කරුණා මුදිතා යෙදෙනවා නම් යෙදෙන්නේ එක චෛසිකයක් පමණයි. නමුත් විරතීන්ගෙන් තොරවත් මේ සිත් පහළ වෙනවා. විරති යෙදුණු කොට යෙදෙන්නේ එක අවස්ථාවක එකක් පමණයි. ඊළඟට ඥාන විප්පයුත්ත සිත්වලදී ප්‍රඥාව අතහරිනවා උපේක්ඛා සහගත සිත්වලදී ප්‍රීතිය අතහරිනවා අන්න එපමණයි මේ වාගේ අපි මතක තබා ගන්න තියෙන්නේ ඊළඟට ඉගෙන ගන්නේ මහා ක්‍රියාසිත 8 සංග්‍රහ ණය. ඒතර මහා ක්‍රියාසිත 8 සංග්‍රහ ණය ඉගෙන ගන්නකොට මේ වාගේ විරති තුන අතහරින්න ඕන. ඒ විරති තුන අතහරින්නේ හේතුව කුමක්ද? දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ මහා ක්‍රියාසිත පහළ වෙන්නේ රහතන් වහන්සේලාට කියලා. ඒතර විරතීන්ගෙන් කෙරෙන්නේ කුමක්ද? ඒ ඒ අකුසලයන්ගෙන් වළක්වමින් තමයි විරතිසිත පහළ වෙන්නේ. කියන්නේ සම්මා වාචාව කියන එක පහළ වෙන්නේ මිච්ඡා වාචා කියන එකෙන් වළක්වමින්. සම්මා කම්මන්තයත් සම්මා ආජීවයත් මිච්ඡා ආජීවයෙන් සහ මිච්ඡා කර්මාන්තයෙන් වළක්වමින් පහළ වෙන්නේ. නමුත් රහතන් වහන්සේලා කියලා කියන්නේ පුඤ්ඤ පාප පහීනස්ස. ඒතකොට රහතන් වහන්සේලා අකුසල් දුරු කරපු අය. ඒතර අපේ සිත තුළ කුසල් උපදිනවා නම් උපදින්නේ අකුසල් තියෙන තාක්කල් පමණයි. ඒ කවරක් නිසාද? කුසලයන්ගේ කෘත්‍ය බව කුසලයන් පහළ වෙන්නේම අකුසල ධර්මයන් යටපත් කරමින්මයි. ඒතර අපේ సంతානයේ තුල අකුසල ධර්ම යම් තාක් උපදිනවද? අන්න ඒ අකුසල් උපදින තාක් කල් පමණයි කුසල් උපදින්නේ. මොකද යම් අවස්ථාවක අපි සියලු අකුසලයන් ප්‍රහාණය කළා නම් ඒතර තවදුරටත් කුසලයන්ගෙන් කෙරෙන්න කෘත්‍යයක් තියනවද? නෑ නේද? ඒ කියන්නේ අපි අකුසල් ඔක්කොම ප්‍රහාණය කරලා නම් කුසල් ඉපදීමේ හේතුවක් තියනවද? උමනාවක් නෑනේ. ඒ කුසලයන්ගෙන් කෙරෙන්න කෘත්‍යයක් නැති නිසා. අන්න ඒ නිසායි කියන්නේ රහතන් වහන්සේලාට කුසල් අකුසල් පහළ වෙන්නේ නැහැ කියලා. අකුසල් නම් කොහොමත් පහළ වෙන්නේ අකුසල් සියල්ල දුරු කරපු නිසා. ඒතර කුසලයෙන් කෙරෙන්න කාර්යයක් කෘත්‍යයක් නැති නිසා කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. එනිසා රහතන් වහන්සේලාට පහළ වන සිත් අපි නම් කළේ ක්‍රියාසිත වශයෙන්. ඒතරන්නේ ඒ නිසා තමයි ක්‍රියාසිත්වල විරති චෛසික ධර්ම යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒක මතකයිනේ. එහෙනම් විරති තුන අතහැරලා තමයි එහි චෛසික සංග්‍රහය අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි යුගලය. පළවෙනි යුගලය හැටියට ඉගෙන ගන්නේ සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ක්‍රියාසිත සහ සසංකාරික ක්‍රියාසිත. එතකොට ඒක ඉගෙන ගන්නකොට යෙදෙන්නේ අන්‍ය සමාන චෛසික ධර්ම 13යි ඊළඟට විරති තුන හැරුණකොට ඉතිරි චෛසික ධර්ම 22යි කියන චෛසික ධර්ම 35ක් පමණයි යෙදෙන්නේ. ඒ 35ත් හැම වෙලෙම යෙදෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේලා හැම වෙලාවකම දුක්ඛිත සත්වයන් අරමුණු කරගෙන කරුණා උපද්දවන්නෙත් නැහැ. සුඛිත සත්වයන් අරමුණු කරගෙන මුදිතාව උපදවන්නෙත් නැහැ. ඒ නිසා රහතන් වහන්සේලා යම් වෙලාවක ධර්මයක් දේශනා කරනකොට හෝ මලක් පහනක් පූජා කරනකොට වතාවක් සිද්ධ කරනකොට අන්න උන්වහන්සේලාගේ සිතේ පහළ විය හැකි ඒ පළවෙනි යුගලයේ පහළ විය හැකි වැඩිම චෛසික ධර්ම සංඛ්‍යාව වෙන්නේ කීයක්ද එහෙනම් පහළ වෙනවා නම් පහළ වෙන්නේ 35යි නමුත් කරුණා මුදිතා දෙක හැරෙනකොට පහළ වෙන්නේ 33ක් පමණයි පහළ වෙන්නේ කියන්නේ රහතන් වහන්සේලා ධර්මයක් දේශනා කරනකොට කරුණා මුදිතා උපද්දවන්නේ නැත්නම් අන්න ඒ වෙලාවේ ඒ සිත තුල පහළ වෙන්නේ චෛසික ධර්ම 33ක් පමණයි. ඒ කරුණාමුදිතා පහළ වෙන්නේ නැහැ. ඒ කරුණාමුදිතා උපද්දවනව නම් විතරයි ඒත් පහළ වෙනවා නම් පහළ වෙන්නේ වැඩිම වශයෙන් චෛසික ධර්ම 34ක් පමණයි. නමුත් සංග්‍රහ වෙනවා චෛසික ධර්ම 35ක්. ඒක පැහැදිලිනේ. ඊළඟට තියෙන්නේ දෙවෙනි යුගලය. දෙවෙනි යුගලයේ හැටියට අපි ඉගෙන ගත්තේ සෝමනස සහගත ඥාන විප්පයුත්ත අසංඛාරික ක්‍රියාසිත සහ සසංඛාරික ක්‍රියාසිත එහෙනම් මෙහිදී අතහරින්න තියෙන ඥාන විප්පයුත්ත සිතක් නිසා ප්‍රඥාව අතහරිනවා ප්‍රඥාව අතහරිනවා එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේලාට ඥාන විප්පයුත්ත සිත් පහළ වෙන්න පුළුවන්ද කියලා ඒ එතන ඥාන විප්පයුත්ත සිතක් නේ තියෙන්නේ පුළුවන් පහළ වෙන්න. එතන ඥාන විප්‍රයුක්තය කියලා කියන්නේ කියන්නේ හැම වෙලාවකම නුවණ උපදවාගෙන ප්‍රඥාවෙන් කුසල් කරන්නේ නැහැ. කියන්නේ හිතන්නේ දැන් අපි දැන් තම සමහරලාවට මේ රහතන් වහන්සේලා අපි කව කුසල් අකුසල් නැහැ කියලා. නේ? ක්‍රියාසිත පමණයි. ඊට සමහර විට දැන් රහතන් වහන්සේලා හිතන්න දැන් යම් අවස්ථාවක කෙනෙක්ට තමන් වක්කොයි ක්‍රියාවක් කරනවා. ඒතර කුසල කුසල පහළ වෙන්නේ හිතන බොමලුවක් අමදිනවා කියලා. රහතන් වහන්සේලා ඒවා කරනවානේ. ඒතර බොමලුවක් අමදිනකොට ඒතර අපේ නම් කුසල් සිතක් පහළ වෙන්න පුළුවන්. අපි එක්ක අසහියෙන් අකුසල් ඇති කරගෙනත් අතු ගන්න පුළුවන් නේ. සමහරට එහෙම අතු ගන්නවනේ. කියන්නේ සමහර අය පන්සල් ගියාම දැන් කවුරුවක්වත් මිදුල අමදලා නැත්තම් සමහරට පන්සලේ හාමුදුරුවන්ටත් වෙන වෙන මිදුල අතු ගන්නවා මේ මේ බෝධිය වත අතු ගාලා නැන්නේ කියලා අන්න එතකොට අපිට අකුසල් සිතුත් පහළ වෙන්න පුළුවන් ඒ විලාගේ නමුත් රහතන් වහන්සේලා සමහර වෙට පුරුද්දක් වශයෙන් කරනවා පැහැදිලිනේ අන්න පුරුද්දක් වශයෙන් කරන අවස්ථාවන් තුල සමහර විට ඒක ඥාණයෙන් කරන්නේ නැහැ අන්න ඒ වෙලාවේ පහළ වෙන්නේ ඥාන විප්පයුත්ත සිත් පහළ වෙන්නේ. කියන්නේ පුරුද්දට කරන සමහරට පුරුද්දට අර පුරුද්දට කරන ඒ කියන්නේ වැඩි කියන්නේ අර තමන් මේක හිතලා මේක කුසලයක් මේක යහපත්ය කියලා එහෙම හිතන්නේ නැතිව සාමාන්‍ය විදිහට කරනවා. දැන් අපිටත් එහෙම ඥාන විප්පයුත්ත සිත් පහළ වෙන්නේ. දැන් අපි වුණත් යම්කිසි වෙලාවක ගිහිලා අපිට පහළ වෙන්නේ නැහැ ක්‍රියාසියත්. අපිට පහළ වෙන්නේ කුසල්සියත්. ඒතර අපි යම් වෙලාවක ගිහිල්ලා ඒ බොමලුවක් අමදිනකොට අපිත් සමහර විට මේ මේකෙදි මේ වගේ වටිනකමක් තියෙනවා කියලා මේක මේ තරම් වටිනවා කියන මම මේ බුද්ධ පූජාවක් කරන්නේ කියලා හැඟීමක් ඇති කරගන්න නැතිව නිකම්ම අතු ගන්නවා. අන්න ඒක කුසලයක් තමයි. නමුත් ඒ කුසලය ඥාන විප්පයුත්තයි. ඥාන සම්පයුත්තයි. අන්න ඒ වගේ රහතන් වහන්සේලාත් සමහර අවස්ථාවන් තුල අන්න අර හුරුවක් වශයෙන් පුරුද්දක් වශයෙන් ඒ ගැන මේක මහා කුසලයක් මේ මම මේ බුද්ධ පූජාවක් කරන්නේ මේක තුල මේ මේ වටිනකමක් තියෙනවා කියන අදහසකින් තොරව අමදිනවා. අන්නේ අන්නේ ඒ වගේ අවස්ථාවන් තුල රහතන් වහන්සේලාට ඥාන විප්පයුත්ත සිත් පහළ වෙන්න පුළුවන්. අන්නේ ඒ නිසා තමයි මේ ඥාන විප්පයුත්ත සිතුත් තියෙන්නේ මේ ක්‍රියාසිත වල. එහෙනම් මේ ක්‍රියාසිත වල ඥාන විප්පයුත්ත සිත් යුගලයේ චෛසික සංග්‍රහය ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න ඕන මේ සිතේ යෙදෙනව අන්‍ය සමාන චෛසික ධර්ම 13ක් යෙදෙනවා විරති තුන කොහොමත් යෙදෙන්නේ නැහැ ඒ තුනත් හැරුණකොට ප්‍රඥාවත් අතහරිනවා ඥාන විප්‍රයුක්තයිනි අන්න ප්‍රඥාවත් අතහැරියාම යෙදෙන්නේ චෛසික ධර්ම 34ක් පමණයි පැහැදිලිනේ 34ක් පමණයි යෙදෙන්නේ ඒ ඥාන විප්‍රයුක්ත සිතේ දෙවෙනි යුගලය ඊළඟට තුන්වෙනි යුගලය තුන්වෙනි යුගලයේ හැටියට ඉගෙන ගත්තේ උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංකාරික ක්‍රියාසිත සහ සසංකාරික ක්‍රියාසිත එතකොට ඒකේ අපි ඉගෙන ගන්න ලේසි මේක උපේක්ඛා සහගත සිතක් නිසා අතහරින්න තියෙන්නේ ප්‍රීතිය පමණයි විරිත තුන කොහොමත් ඒ දෙන්නේ නැහැ. කියන්නේ අන්‍ය සමාන චෛසික ධර්ම අතරින් ප්‍රීතිය හැරෙනකොට ඉතිරි චෛසික ධර්ම 12යි ඊළඟට සෝබන චෛසික ධර්ම 25න් අතහරිනවා විරිති 3යි විරිතුණු විතරයි අතහරින්න තියෙන්නේ. එතන ඉඳන් ඉතිරි චෛසික ධර්ම 22ම යෙදෙනවා. එතන 22යි අතන 12යි. කියන්නේ 20යි 30යි 32යි 33යි නේ. 33යි නේ. ඉතුරු 33 තමයි යෙදෙන්නේ. හොඳයි පළවෙනි සිතේ යෙදුනා චෛසික ධර්ම 35ක්. දෙවෙනි සිතේ දෙවෙනි යුගලයේ යෙදුන චෛසික ධර්ම 34ක්. තුන්වෙනි යුගලයේ යෙදෙනවා ප්‍රීතිය හැරුණකොට ප්‍රීතිය විතරයි අතහරින්නේ. ඒ නිසා 34ක් යෙදෙනවා. ප්‍රීතිය විතරයි අතහරින්නේ. ඊළඟට හතරවෙනි යුගලය හතරවෙනි යුගලය හැටියට ඉගෙන ගන්න ඥාන විප්පයුත්ත සිත. කියන්නේ සෝමනස් සහගත ඥාන විප්පයුත් අසංකාරක සිතයි සසංකාරක සිතයි. එතන මෙතන අපි අතහරින්න ඕන ප්‍රීතියත් අතහරින්න ඕන ඥානයත් අතහරින්න ඕන කවරක් නිසාද? මේවා ඥාන විප්පයුත් සිත් නිසා. එහෙනම් මේ අන්තිම සතරවෙනි යුගලයේ දෙන්නේ ප්‍රීතිය හැරුණකොට තියෙන අන්‍ය සමාන චෛසික ධර්ම 13යි 12යි ඊළඟට සෝබන චෛසික ධර්ම අතරින් විරති 3යි ප්‍රඥාවය හැරෙනකොට ඉතිරි චෛසික ධර්ම 21යි. එතන 21යි අතන 11 ඉතුරු 30යි එතන 32යි නේ. ඔව් අන්නේ 32 තමයි ඒකේ යෙදෙන්නේ. අන්න එපමණයි එතකොට ක්‍රියාසිටවල සංග්‍රහ ණය. ඉතින් අන්න ඒක තව දුරටත් හොඳට හුරු කරවලා නුවණින් කල්පනා කරලා තමන් මේකේ වෙනස් වෙනස් ආකාරයේ දෙන ආකාරයන් නුවණින් අවබෝධ කරන්න මහන්සියක් දරන්නට ඕනේ. ඉතින් ඊට වඩා අද අපිට සාකච්ඡා කරන්න ලැබෙන්නේ නැහැ. අපේ ඊළඟ කාරණා ටික ඊළඟ වැඩසටහනේදී සාකච්ඡා කරමු. ඉතින් මේ ඇති කරගත්ත ධර්ම ඥානයන් අපි හැමදෙනාටම මේ ධර්මතාවයන්ගේ ස්වභාවයන් තත්වාකාරයෙන් තේරුම් අරගෙන මේ චිත්තචෛසික ධර්මයන්ගේ ස්වභාවය තත්වාකාරයෙන්ම අවබෝධ කරගෙන තමන්ගේත් ජීවිතයේත් මේ ලෝකයේත් සදා තනික සත්‍ය කවරක්ද කියලා තත්වාකාරයෙන්ම අවබෝධ කරගෙන මේ සියලු ලෝකයන් ඉක්මවා ලෝකෝත්තර වූ මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම පිණිසම මේ ඇති කරගත් ධර්ම ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි.